Eh, තව එකක් තමයි සරණවල් දැන් උඟක් කලාවට දැන් මේ අපි මේ eh, සාමාන්‍යයෙන් සතියන්තයේදී වගේ ගොඩක් කලාවට මේ eh, උඟක් කලාවට නිවසටම වෙලාව දේශනා අහනවා එතකොට තව විදර්ශනා වගේ තැන්වලත් යෙදෙන අවස්ථා තියෙනවා. එතකොට සරණවල්ස මේ උඟක් කලාවට දැන් අපි කාර්යබහුල ජීවිතේට දැන් මන්ඩේ ඉඳන් ෆ්‍රයිඩේ වෙනකන් අපි වැඩට වගේ යනකොට දැන් මුලදී මුලදී වගේ අපිට තේරෙනවා මේ මේ සතිය ගොඩක් හොඳට තියෙන හින්දා අපිට අර අර බෝවන්සේ අර චිත්තානුපස්සනාවේ පැහැදිලි කළා වගේ අර සරාගං වා චිත්තං සරාගං චිත්තං පජානාති වගේ ඒ වගේ තැන්වලදී අපිට තේරෙනවා මේ සරා සිතක් මේ ඇති උනේ කියලා එක. ඒක එතකොට විදිහට අපි මේ කුසල් සිතකින් ඒක දැනගන්නේ එතකොට. එතකොට ඒක හැබැයි ඉතින් ඕක අර සතියේ මැද ෆ්‍රයිඩේ විතර වගේ වෙනකොට අර ප්‍රායෝගික ජීවිතේදී ඔක ටික ටික අඩු වෙලා යනවා. ඉතින් ඒක ඒක එතකොට සවන්නාස අර නමුත් සමහර උංගත් තැන්වල තේරෙනවා නෑ මේක මේ අපිට තරහක් ආවන මේ මේක මේකනේ ගිලෙටන් අපි දැනගන්නවා. ඒක සවන්නාස හරි එතෙන්ට සවන්නාස මගේ ප්‍රශ්නේ උනේ මෙතෙන්ට මේ අර සතියයි යෝනිසෝ මනසිකාරයයි කියන දෙකම වගේ බොහොම දෙකම වගේ අවශ්‍ය වෙනවාද අපිට ওই තැන්වල යොදා ගන්න සාමාන්‍යයෙන් කියන එක දෙක විතරක් නෙමෙයි. තති සම්පජඤ්ඤතහ විරිය. දැන් හුඟක් වෙලාවට අපට තෙහෙට්ටුව වැඩි වෙනකොට වෙහෙස වැඩි වෙනකොට වීර්ය අඩු වෙනවා. ඊළඟට අර මේ ඒ වගේම තෙහෙට්ටුව වැඩි වෙනකොට වැඩි වෙනකොට සම්පජඤ්ඤයත් අඩු වෙන්නට පුළුවන්. දැන් ඒ නිසා තමයි අර සතිය මුලදී අපිට ටිකක් විවේක අරගෙන සැහැල්ලු වෙලා අපි යනකොට දැන් ගෙදර දොරේදී අපි ඉන්න දවස් ටිකේ මොන මොනවා හරි ಗುಣධම් වඩන ඒවටත් අමතරව වැඩිපුර යොමු වෙනවනේ. හැබැයි අර කාර්යාලයට යන්න පටන් ගත්තට පස්සේ අර මානසික පුහුණුව ගිලිහිලා ගිහිල්ලා ආයේ අකණ්ඩවම අර ටික ටික වියාරු වෙන පැත්ත වැඩි වෙන්නට ගන්නවා. ඒ වැඩි වෙන්න ගත්තාම තමයි අපිට අර මුලින් තිබිච්ච සිහිය පිහිටුවා ගන්නා හැකියාව අඩුයි වගේ අපිට දැනෙන්න ගනිති. ඕක හොඳ අධ්‍යයනයක්. දැන් ඔබතුමා ওই විදිහට නැවත නැවත ඔහොම අධ්‍යයනය කරන්න ඕන මේ දැන් අපි හිතමු මුලදී සඳුදට ඔය ඔය සිහි කල්පනාව පවත්වා ගන්න පටන් අරගෙන අඟහරුවාදා බදාදා වෙනකොට ඒක ඉවර වෙනවා කියලා දැනෙනවා. ඊට පස්සේ උත්සාහ කරන්න ඕනේ ඒක අඟහරුවාදකින් බදාදකින් ඉවර වෙන්නේ නැතුව බ්‍රහස්පතිත්ව දක්වා විතරවත් මේක පවත්ව ගන්නවා නම් කොහොමද පවත්ව ගන්නවා මේක සිකුරාද දක්වාම පවත්වාගෙන යනවා නම් මොකද්ද කරන්න ඕන අන්න එහෙම ප්‍රත්‍යවේක්ෂණයක යෙදෙන්න ඕනේ එතකොට අපිට දැනෙන්න ගන්නවා මේ ධර්මතා මෙහෙමයි ගොඩ නැගෙන්නේ මෙන්න මේ කරුණ වලින් තමයි මේවා දිය වෙලා යන්නේ එතකොට අන්න ඒ ටික ඒක එක් එක්කෙනාගේ එක් එක්කෙනාට වෙනස් වෙනවා හැමෝටම හැමෝටම පොදු කාරණා තියෙන්න පුළුවන් හැබැයි අපේ චින්තන රටාව අපේ දෛනික ගමන් මඟ අපි හිතන විදිහ දකින විදිහ අපේ බල දුබලකම් ඒවත් එක්කලා ඒවා වෙනස් වෙනවා ඒ නිසා ඒක හොඳ අධ්‍යයනයක් වෙනවා හොඳ ප්‍රත්‍යවේක්ෂණයක් වෙනවා ඉදිරියට අනුක්‍රමයෙන් වැඩෙන්න දැනට අපේ මනසේ තියෙන හොඳ ගුණාංග කොච්චර දුරක් දුවන්න පුළුවන්ද ඊට පස්සේ ඒවා ටික ටික කඩා වැටෙන්නේ මොන හේතු ප්‍රත්‍ය නිසා අන්න ඒවා හඳුනාගත්තොත් තමයි ඒ தත්ත්වය වෙනස් කරලා වඩා ස්ථාවර තැනකට ගේන්න පුළුවන් ඒ මොකද මට ඒක හොඳට මට දැනෙන්නේ මම පැවිදි වෙච්ච මුල් කාලේ මනසෙන් ගාක් ඒ වගේ නීවරණ ධර්ම, ක්ලේශ ධර්ම මතුවෙනකොට ඉතින් හරියට මනස කඩාගෙන වැටෙනවා මේ වැඩේ නම් මට කරගන්නම බෑ මේ කොහොම කරන්නද මේ විදිහට කියලා. ඊට පස්සේ ඉතින් අපි මේ භාවනාව පිළිබඳ උපදෙස් ගන්න ගුරුවරයෙක් මුණ ගැහිලා වුණ කතා බහ කළාන් පස්සේ ලොකු ප්‍රබෝධයක් ඇති වෙනවා. දැන් නම් මොකුත් ප්‍රශ්නයක් නැහැ. දැන් හැම දෙයක්ම හොඳට තේරුණා. ආය නම් ඉතින් කෙලින්ම සෝවාන් වෙනකම්ම මොකුත් ප්‍රශ්නයක් නැහැ වගේ හිතාගෙන තමයි ආපහු එන්නේ. ඇවිල්ලා ඉතින් ආයේ භාවනා කරන්න පටන් ගන්නවා. ඉතින් අර ප්‍රබෝධමත් මනසින් යුක්තව දවස් දෙකක් තුනක් හතරක් පහක් යනකොට ආයේ අර හිටිය තැනටම ආයේ වැටෙනවා. ආයෙ කඩා වැටෙනවා කලකිරෙනවා මේක කරන්න බෑ කොහොම කරන්නද මේ විදිහට මට මේක කරන්න හයිය නෑ වගේ. ආයෙ ගියන් පස්සේ ආයෙ ලොකු ප්‍රබෝධයක් ඇති වෙනවා. ඉතින් මෙහෙම මෙහෙම නැවත නැවත වෙනකොට තමයි අපි උනත් උත්සාහ කළේ ඒ ඒ ඇති වෙන ප්‍රබෝධමත් මානසික தත්ත්වය ඇයි මට නඩත්තු කරගන්න බැරි වෙන්නේ. ඒක නඩත්තු කරගන්න මොනවද අවශ්‍ය සාධක? එතකොට අර සංස්කාර විකාර මේක මේක කවර හේතු ප්‍රත්‍යයෙන් ගොඩ නැගෙන්නේ මේක විකෘති වෙන්නේ කෙසේද? එතකොට ඒවා අධ්‍යයනය කිරීම එතනදී වැදගත් වෙනවා අපිට. ඒක ওই தත්වෙට විතරක් නෙමෙයි ඕනම මනෝභාවයක් අපිට නඩත්තු කරගන්න ඒ ප්‍රත්‍යවේක්ෂණය වැදගත් වෙනවා.